වහන්සේ සරත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ කප්ප කියලා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේ අඳට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා කතන්නකෝ බන්තේ ඥානතු කතම් පස්සතු ඉමස්මින්ච සවිඥානිකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය නහොන්ති ස්වාමීනි කෙසේ දන්න කෙසේ දකින කෙනාටද මේ සවිඥානික කයේ බාහිර සියලු නිමිති වලත් අහංකාර මමෙන්කාර මම මගේ කියන මානනුසය නැති වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ මේ සවිඥානික කය බාහිර සියලු නිමිති වලත් මම මගේ කියලා මානනුසය නැති වෙන්නේ කුමක් ගන්න කුමක් දකින කෙනාටද කියලා. ඒ විලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිංචි කප්ප රූපං කප්ප යම් කිසි රූපයක් තියෙනවා නම් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඖදාරික සුක්ම රළු සිවුම් හීන ප්‍රනීත දුර ළඟ ඒ හැම රූපයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්ක යුතුයි මෙන්න මේ විදිහට සම්න කෙනාට මේ විදිහට දකින කෙනාට මේ සවිඥානික කයේ බාහිර සියලු නිමිති වලත් මම මගේ කියන මානානුසය නැති වෙනවා, ගෙවෙනවා කියලා කියනවා. ඒ වගේම රූපේ වගේම වේදනාවෙත් සංඥාව සංඛාර විඥාන කියන මේ පංචපාදන ස්කන්ධේම අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ආධ්‍යාත්මික බාහිර සලෝසියුම් හීන ප්‍රණීත දුර ළඟ මේ හැම ස්කන්ධයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දන්න කෙනාට දකින්න කෙනාට මේ සවිඥානික කයේ බාහිර සියලු නිමිති වලත් මම මගේ කියන මානාංශය ගෙවෙනවා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි නේතං මම නේසෝ හමස්මෙන් නේසෝ අත්තාති මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න නේතං මම කියලා කියන්නේ පාලි මම කියලා කියන්නේ සිංහලෙන් මගේ කියන අර්ථයට. මගේ කියලා කියනකොට තණ්හාව. නේසු හමස්මින් කියලා කියන්නේ මම කියන අර්ථය. එතකොට මානය ඒකම් මම කියලා කියන්නේ ඒකම් මම කියලා කියන්නේ මගේ කියන එක. තණ්හාව ඒසෝ හමස්මින් කියලා කියන්නේ මම කියන එක. එතකොට මානේ ඒසෝ මේ අත්තාති කියලා කියන්නේ මගේ ආත්මය කියන එකේ තොල් දික්කිය. ඒ තමම ඒසෝ හමස්මින් ඒසෝ අත්තාති කියනකොට තණ්හා මාන දික්ටි කියන කෙලෙස් තුන තමයි ඒකෙන් නිර්වචනය වෙන්නේ. එතකොට නේතමම නේසෝ හමස්මින් නෙමෙසෝ අත්තාති මගේ නෙවෙයි මගේ වූ කිසිම දෙයක් දකින්න එපා අතීත රූපෙවත් වර්තමාන රූපෙවත් අනාගත රූපවල කිසිම රූපක මගේ වූ රූප දකින්න එපා මගේ අම්මා මගේ තාත්තා මගේ අයියා මගේ අක්කා මගේ ජීවල් දොරවල් යාන වාහන වූ රූප එහෙම නැත්නම් මගේ ඇහැ මගේ කන මගේ දිව නාසය මගේ වූ කිසිවක් අතීත ස්කන්ධ ටිකෙත් වර්තමාන ස්කන්ධ ටිකෙත් අනාගත ස්කන්ධ ටිකෙත් දකින්න එපා. එතකොට තණ්හාව නැහැ. මේසෝ සමස්මි මම වූ තමන්ගේ වූ අතීතේ හෝ වර්තමාන හෝ අනාගත හෝ කිසිදු ස්කන්ධයක් දකින්න එපා. තමන් වූ තමන්ගේ ආත්මය වූ අතීත ස්කන්ධයක්වත් වර්තමාන ස්කන්ධයක්වත් අනාගත ස්කන්ධයක්වත් දකින්න එපා කියනවා. මෙන්න මෙහෙම අතීත අනාගත වර්තමාන ඕ ආධ්‍යාත්මිකව හරි බාහිරව හරි ඖදාරික කියලා කියන්නේ ඖදාරික රූප කියලා කියන්නේ ඇහැ ඇහැට පෙනෙන රූප කන කනට පෙනෙන ඇහෙන ශබ්ද නාසය නාසයට දැනෙන ගන්ධ දිව දිවට දැනෙන රස කය කයට දැනෙන පොට්ටබ්බේ කියන මේ දස රූප ටිකට කියන ඖදාරික රූප කියලා. හිතට හම්බ වෙන රූප තියෙනවනේ හීනෙන් පෙනෙන අපිට දැන් සිහි කරන්න පුළුවන් කෙනෙක් නරවත් සිහි කරන්න පුළුවන් අම්මාගේ රූපයක් තාත්තගේ රූපයක් ඒ වගේ හිතට හම් වෙන රූප කියන ධම්මායතන පරියාපන්න රූප කියලා. ඒ රූපයට කියනවා සුකුම රූප කියලා. ඒ රූප වලට කියනවා සුකුම රූප කියලා. සකුත ඖදාරික රූප වේවා සුකුම රූප වේවා. හීනංවා පනිතංවා. හීන රූප කියලා කියන්නේ අප්‍රිය හිතෙන අමනාප හිතෙන අකමැත්ත හිතෙන දුර්වර්ණ වූ කැත වූ ලෝකය අවමන් කරන රූපයක් වේවා ශබ්දයක් වේවා ගන්ධයක් වේවා රසයක් වේවා ස්පර්ශයක් වේවා සිතට සීවෙන රූපයක් වේවා ඒක හීන රූප ප්‍රණීතයයි සම්මත ලෝකයේ කැමැති ප්‍රිය වූ මනවට සතුට ඇති වෙන රූපයක් වේවා ශබ්දයක් වේවා ගන්ධයක් වේවා රසයක් වේවා ස්පර්ශයක් වේවා සිතන රූපයක් වේවා ඒවා ප්‍රණීත රූප ඊනංවා ප්‍රණීතං යන් දුරේ සංකේවා තමන් ළඟ පාත අහල පහල තියෙන රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ ඈතක තියෙනවා කියලා හිතෙන රූපයක් වෙන්න පුළුවන්. මෙන්න මේ 11 පොළම හැම රූපයක්ම මම මගේ නෙමෙයි මමත් නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි කියලා දකින්න ඕනේ. එතකොට මේ හැම රූපයක්ම මම නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි කියලා දකින්නේ කොහොමද අපි අපිට එහෙම දකින්න නම් අපි රූපය ගැන හොඳට දැනගෙන තියෙන්න ඕනේ ඉති රූපං ඉති රූපස සංයෝ ඉති රූපස අත්තංගම මේ රූපයි මේ රූපයන්ගේ ඇතිවීමයි මේ රූපේ නැතිවීමයි කියලා හොඳට තේරුණු රූපයක් හැදෙන්නේ රූප කියලා යමක් තියෙනවා නම් ඒ රූප ඔක්කොම මෙන්න මේච්චරයි ඒ රූප හැදෙන්නේ මෙන්න මේ හේතු වෙනුයි. මෙන්න මේ හේතුව නැති වෙනකොට මෙන්න මේ රූප ඔක්කොම නැති වෙනවා කියන එක හොඳට පෙවුනොත් පෙනෙනවා නම් ඉබේම ඒ හැම රූපයක්ම මමවත් මගේවත් මගේ ආත්මවත් වූ රූප තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි තියන්නේද නෙමෙයි කියලා මොනේ ලබ දෙනවා තේරෙනවා නේද? ඒ හැම රූපයක්ම මගේ රූප මම මම වූ රූප මගේ අනාත්මේ වූ රූප කියලා නොදකිනවනම් දකින් නැත්තම් Tamante එහෙම පේන්නේ නැත්තම් මේ ආධ්‍යාත්මික කායේ බාහිර සියලු නිමිති වල මානානුෂය මම මගේ කියන කෙලෙසේ නිම්ම මාන අනුසය නැති වෙනවා. ඒ විදිහට මානානුසය නැති වෙන විදිහට මගෙත් නෙමෙයි මමත් නෙමෙයි මගේ ආත්මයත් නෙමෙයි කියලා දකින්න නම් එයා දැකලා තියෙන්න ඕනේ රූපය කියන එක මොකක්ද හේතුත්‍යයයි රූපය කියන එක පටිච්ච සමුප්පන්නයි පටිච්ච කියලා කියන්නේ හේතු හේතු කියන්නේ සමුප්පන්න කියන්නේ හට ගන්නවා කියන එක. පටිච්ච සමුප්පන්නයි. හේතුන්ගෙන් හට ගන්නවා කියන එක. පටිච්ච සමුප්පාද සහ පටිච්ච සමුප්පන්න කියලා ධර්මතා දෙකක් තියෙනවා. පටිච්ච සමුප්පන්නය පටිච්ච සමුපාදයක් වෙනවා පටිච්ච සමුපාදේ පටිච්ච සමුප්පන්නයක් වෙනවා එතකොට ඒ කියන්නේ පටිච්ච සමුපාද කියලා කියන්නේ සමුපාද කියලා කියන්නේ ප්‍රත්‍යයන් උපදවන කියන අදහසින් හේතු හේතුව හඳුන්වනවා ඵලයන් උපදවන අදහසින් පටිච්ච සමුප්පාදයි කියලා ඵලය හඳුන්වනවා පටිච්ච සමුප්පන්නයි කියලා. අපි කිව්වොත් තාත්තා කෙනෙකුට කියනවා පටිච්ච සමුප්පාද කියලා. ඵලයක් උපදවනවා හේතු. පුතාට කියනවා පටිච්ච සමුප්පන්නයි කියලා. හ්ම් තාත්තා පටිච්ච සමුප්පාදය පුතා පටිච්ච සමුප්පන්නයි. ඒ පුතාට පුතෙක් උපන්න මේ පටිච්ච සමුප්පන්නයි කියපු එකට කියන්න වෙනවා පටිච්ච සමුප්පාදයි. එයාට ඒ මොනුපුරාට පටිච්ච සමුප්පන්නයි. සියයට සාපේක්ෂව මෙයා පුතා පටිච්ච සමුප්පන්නයක් මුනුසුරට සාපේක්ෂව මෙයා පටිච්ච සමුප්පාදයක්. ඒ වගේ හැම දෙයක්ම පටිච්ච සමුප්පාදද වෙනවා පටිච්ච සමුප්පන්නද වෙනවා. තේරුණේ? දැන් පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන මේ හැම අංගයක්ම පටිච්ච සමුප්පාදද වෙනවා පටිච්ච සමුප්පන්නද වෙනවා. හ්ම් අවිද්‍යාව පටිච්ච සමුප්පාදයි සංකාරයේ පටිච්ච සමුප්පන්නයි. සංකාරයේ පටිච්ච සමුප්පාදයි විඥානයේ පටිච්ච සමුප්පන්නයි. විඥානයේ පටිච්ච සමුප්පාදයි නාම රූප පටිච්ච සමුප්පන්නයි කියනවා. ඒ වගේ. එතකොට රූපය කියන එක අපිට හොඳට තේරෙන්න ඕනේ පටිච්ච සමුප්පන්න දෙයක්. මොකද්ද පටිච්ච සමුප්පාදේ? රූපේ. ආහාර ප්‍රත්‍ය ආහාරය කියන එක පටිච්ච සමුප්පාදයක් නැත්නම් ප්‍රත්‍යයක් ප්‍රත්‍ය සමුප්පන්නයි රූපය යම් කිසි රූප කියලා යමක් තියෙනවා නම් දැන් අපි මෙච්චර කාලයක්ම හිතාගෙන හිටියේ තියෙනවා නම් තියෙන රූප සත්‍යයන්ගේ රූප පුද්ගලයන්ගේ රූප මිනිස්සුන්ගේ රූප ගොඩනැගිලි වල රූප කියලානේ නේද නමුත් ඔය අපේ ලෝකේ ඔය අපේ ප්‍රපංච සංඥාව ඇතුලේ ඔය තමයි මගේ වූ රූප වල ඇති මම වූ රූප වල ඇති මගේ ආත්මය වූ රූපවල ඇති තමයි ඒ විස්තරය. නමුත් ඒ මම මගේ මගේ ආත්මය කියන කෙලෙසිට ඉඩ නැහැ. රූපයක සැබෑම ස්වභාවය දැක්කෝ. යම් කිසි අතීත අනාගත වර්තමාන අජත්තං වල කියලා කියන්නේ තමා තුල බහිද්ධාවා කියලා කිව්වේ බාහිර ඖදාර්ග කියලා කිව්වේ පටික සම්පස්සේ නැත්නම් ස්පර්ශ ආයතන පහ සුක්ම කියලා කිව්වේ ධම්මායතන පරියාපන්න රූප සිතට පෙනෙන රූප හිණින් පෙනෙන මත රූප සීන රූප ප්‍රණීත රූප දුර රූප ළඟ රූප කියන මේ සියලුම රූප වල යතහ භූත ස්වභාවය යථා භූත කියලා කියන්නේ මොකද්ද? භූත කියන්නේ ඌ. අපි කියන්නේ අභූත චෝදනාව කියලා. අභූත කියන්නේ නොඌදී කියන එක. භූත කියන්නේ ඌ. යථා භූත කියලා කියන්නේ යම්සේ පවතින. යම්සේ ඌ. සැබෑවටම පවතින. මේ රූපයන්ගේ සැබෑවටම පවතින ස්වභාවය තමයි මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං යම් කිසි රූප කියලා යමක් තීනං ලෝකේ මේ 11 පොළෙන් ඈ හොඳට මතක තියාපා ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ මහ භූත සහ මහ භූත නිසා මහ භූත ඇසුරු කරගෙන පවතින රූප ඒකට කියන උපාදාය රූප කියලා මෙන්න මෙබඳු රූප ටිකක් විතරමයි තියෙන්නේ රූපවල මිනිස්සුන්ගේ සත්තුන්ගේ ගෙවල් දොරවල රූප නැහැ යම් කිසි රූප කියලා යමක් තියෙනම් තියෙන්නේ මොනවද චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතාන උපාදාය රූප සතර මහා ධාතු සතර මහා ධාතු නිසා පවත්නා රූපත් කියලා යම් වෙලාවක දැක්කොත් එදාට සතර මහා ධාතුයේ හෝ උපාදාය රූපවල කොහොමද නෑදෑයෝ ඉන්නේ කොහොමද ගෙවල් දරුවල් තියෙන්නේ කොහොමද ඊටකඩ යාන වාහන තියෙන්නේ කියලා අපිට ඉබේමයි තේරෙන්නේ අපි ඒකට උපමාවක් ගනිමු අපි කියමු ගඩොල් වැලි සිමෙන්ති ටිකක් අරගෙන අපි විත්තියක් බඳිනවා ගඩොල් වැලි සිමෙන්ති වතුර ওই ටික එකතු කරගෙන අරගෙන පිටිය බඳිනවා. හදලා පිටිය කපලාතු කරන සුතක් නැතිනවා. දැන් නිකමට අපි හිතමු ඔන්නට පිටිය කියන ටිකට හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ ද්‍රව්‍ය ටිකක් එකතු වෙලා. ඊට පස්සේ මුළු විත්තියම වැහෙන්න අපි පස්සේ චිත්‍රයක් අඳිනවා. මුළු විත්තියම වැහෙන්න චිත්‍රයක් අඳිනවා දැන් අපි. ඊට පස්සේ දැන් ඈත ඉඳලා එහෙන් බැලුවොත් අපිට පේන්නේ මොකක්ද? චිත්‍රය. දැන් විත්තිය පේනවද අපිට? නෑ. දැන් විත්තිය සම්පූර්ණව වැහෙන්න මැදලා තියෙන මොකද්ද? චිත්‍රය. අපිට පෙනෙනවා චිත්‍රය. හොඳයි. පෙනෙන චිත්‍රය අල්ලන්න කියලා අපි අත දැම්මොත් ගිහිල්ලා අත හැදෙන්නේ මොකේද? දික්තිය. gadol වල සිමෙන්තියෙන් කළ දික්තිය. අතට චිත්‍රය අහුවෙන්නේ නැහැ. ඇහැට දික්තිය අහුවෙන්නේ නැහැ. තේරුණේ? උපාදාය කියලා කියන්නේ අසුරු කරන පවතිනවා. දැන් චිත්‍රයට කිසිම වෙලාවක තනියම පවතින්නේ නැහැ. දිට්ඨිය ඇසුරු කරගෙන දැන් චිත්‍රය කියන එක පවතින්නේ. ඒකනේ උපාදාය කියලා කියන්නේ චතුන්නංච මහා භූතානං උපාදාය රූප සතර මහා ධාතු උපාදාය කරගෙන තියෙන රූපය. ඒ රූපෙන් සතර මහා ධාතුවම දැක්වෙන්නේ විසක. ඒ කියන්නේ සතර මහා ධාතුවේ අත නොනැර ඒ රූපෙ පවතින්නේ නැහැ. පවතින්න බෑ. දැන් අපිට චිත්‍රය නැතුව ධිට්ඨියට තියෙන්න පුළුවන්. ධිට්ඨිය හෝ යම් ඒ වගේ පූර්වක ආධාරයක් නැතුව චිත්‍රයක් තියෙනවා. තියෙන්න පුළුවන්. පවතින්න පුළුවන්. බෑ. එතකොට චිත්‍රයට කියනවා උපාදාය රූපයක් කියලා. අපි නිකම්ද කිව්වොත් මෙතන විත්‍ය උපාදාය කරගෙන මේ චිත්‍රය පවතින්නේ. හ්ම්? විත්‍ය උපාදාය කරගෙනයි චිත්‍රය පවතින්නේ. කිසිම වෙලාවක විත්‍ය එතනදී චිත්‍රය විතරක් ගන්න බෑ. අපිට චිත්‍රය ගන්න නම් ගන්න වෙනවා මොකද එහෙමද? විත්‍යත් එක්ක මේක ඇසුරු කරගෙන පවතින මහ භූත ටිකත් එක්කම. හ්ම්? ඇස් ඉදිරි පිටට ආපු හැම රූපයක්ම උපාදාය රූපමයි. ඒ හැම රූපයක්ම මහ භූත ටික බදාගෙනම තිබුණ මිසක මහ භූතයන්ගෙන් වෙන්ව රූප තිබුණේ නැහැ. අපි ওই උපාදාය රූපෙට තව මින්මක් ගත්තොත් වතුරකට වතුරක් මත පතිත වෙලා තියෙන ගොඩ නැගිල්ල බොහෝ ගහක වැලක ඡායාවක් අපිට දකින්න බැයිද වතුරේ පුළුවන් අන්න ඒ වතුර මත පතිත වෙලා තියෙන ඡායා රූපයට කියනවා උපාදාය රූපය කියලා. උපාදාය රූපෙට හොඳම මින්ම තියාගන්න ඒක. ඇහැට පේනවා. හැබැයි අල්ලන්න කියලා අත දැම්මොත් අත ගිහිල්ලා හැපෙන්න කොහෙද? වතුර. වතුර කියන්නේ මහ භූතයන්ටයි ආපෝ ධාතුව. ආපෝ ධාතුව ඇසුරු කරගෙන දැන් මේ චිත්‍රය තියෙනවා. කිසිම වෙලාවක කිසිම වෙලාවක වතුර ටිකේ තියෙන මේ ඡායාව අපිට ඔසවල ගන්න පුළුවන්ද? කිසිම වෙලාවක ඔසවලා ගන්න බෑ. ඉතින් අපිට කෙනෙන්න දේ ඔසවල ගන්න නම් ඒක පතිත වෙලා තියෙන ද්‍රව්‍යත් එක්කම අපි කියමු බේසමකට තියෙන වතුර ඡායාව ගැටලා තියෙනවනේ. ඡායාව ගන්න අපිට බේසමත් එක්කම මේ සූත්‍රයේ වතුරත් එක්ක මොන ඡායාව ළඟට ගත්තා කියන්නේ ඒ වගේ මේ ඇහැට පෙනෙන හැම රූපයක්ම මහ භූත ටික උපාදාය කරගෙන තියෙන්නේ කිසිම වෙලාවක මේ පෙනෙන රූපය අපිට ඔසවලා ගන්න බෑ ළඟට ගන්න බෑ උපාදාය රූපේ ළඟට ගන්න බෑ දුරස් කරන්නත් බෑ ළඟට ගන්නත් බෑ දුරස් කරන්නත් බෑ අපිට ඒක ඔසවල ගන්න බෑ. ඒ රූපය අසුරු කරගෙන තියෙන මහ භූත රූප මිති ලං කරනකොට පෙනෙන දේ ලං වෙනවා වගේ පෙනෙන්නේ අපිට. අපිට පෙනෙන දේ ළඟට ගන්න වෙන්නේ මහ භූත ටිකට නෑදෑකම් කියාගෙනම ඒකේ තියෙන ආදීනවත් විඳින්නෙම මිසක එහෙම නැතුව ඇහි ඇහැට පෙනෙන රූපය අතුරු කරන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක ඒ වගේ එතකොට අපිට ඔන්න ඔය බඳු රූපයක්මයි අර වතුරට පතිත වෙච්ච ඡායාව බඳු, බිත්තිය අසුරු කරගෙන පවතින චිත්‍රයේ බඳු රූපමයි ඇස් ඉදිරිපිටට ආවේ. ඒ රූප මහ භූත ටික ඇසුරු කරගෙන පවතින චිත්‍ර මාත්‍රයක් රූප මාත්‍රයක් කියලා අපි කවදාවත් ඉගෙනගෙන නැහැ. උගන්වලා නැහැ. දන්නේ අපි හිතාගෙන ඉන්නේ මේ කෙනෙන රූපයම ඒක අඩංගු ද්‍රව්‍ය පෙනෙන දෙයටම අයිති පෙනෙන දේ ඒ අඩංගු ද්‍රව්‍යයටම අයිති කියලායි. ඒ හින්දා අපිට තේරෙන්නේ අපි දකිද දැකපු රූප ළඟට ගන්න පුළුවන්. අල්ලා ඉඳින්න පුළුවන්. අල්ලා ගඳ සුවඳ බලන්න පුළුවන්. රස විඳින්න පුළුවන්. වගේ තැනකින් තමයි අපේ මනස හැදිලා තියෙන්නේ. මේ රූපයන්ගේ සැබෑ ස්වභාවය නොදකින නිසා. ඉතින් මහ භූත රූප කියන්නේ මොනවද? උපාදාය රූප කියන්නේ මොනවද කියලා වෙන වෙනම ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉගෙනගෙන ඒ රූපය ටික පිළිසිඳ දකින්ද ඉගෙන ගත්තට දැන් අපි කිව්වොත් රූපේ පේනවා අල්ලන්න බෑ. වර්ණ රූපය පේනවා අහු වෙන්නේ නැහැ. කයට ගැටෙන දේ ගැටෙනවා පේන්නේ නැහැ කියලා කිව්වොත් අපිට පිළිගන්න බෑ. පිළිගන්නේ නැහැ අපි. ඇයි මේ පේන්නේ කියලා නැද්ද? කියලා වගේ දැනකින් තමයි හිතෙන්නේ අපිට. නේද? අපේ ප්‍රපංච මනස ඇදිලා තියෙන්නේ පේන දේ අල්ලන්න පුළුවන් අල්ලන දේ පේනවා වගේ. ඒ අපි රූපේ සැබෑ ස්වභාවය නොදන්නාකම නොදකින්නකම නිසා. පිටියේ අදපු චිත්‍රය පේනවා අල්ලන්න බෑ. පිටිය අල්ලන්න පුළුවන් දෙන්නේ නෑ. ඒ වගේ යම් වෙලාවක මේ රූප ටික ඔය මම එක උපමාවක් විතරයි ඇහැට පෙනෙන තැනකින් කිය නමුත් ඔය වගේ කන කියලා කියන්නේ ශබ්දය කියලා කියන්නේ නාසය කියලා කියන්නේ ගන්ධය කියලා කියන්නේ දිව කියලා කියන්නේ රස කියලා කියන්නේ කය කියලා කියන්නේ උපාදාය රූපමයි. කයට ස්පර්ශ වෙන පොට්ටබ්බ ධාතු විතරයි මහ භූත. පොට්ටබ්බ ධාතු කයට ගැටෙන වස්තු උපාදායනමේ මහ භූතමයි. ඇල්ලුවොත් හැපෙන්නේ දිට්ඨිය. අත දැම්මොත් හැපෙන්නේ වතුරේ. කෙලිම මහ භූත ටිකම. කයට ගැටෙන්නේ පොට්ටබ්බ. හිතට සිහි කරන්න පුළුවන් රූපේ උපාදාය. ඔන්න ඔය මහ භූත සහ උපාදාය කියන ටික අපිට පිරිසිඳ දකින්න පුළුවන් නම් පිරිසිඳ දැක්කොත් අතීතයේදී ඇස් ඉදිරිපිට ආපු රූප තිබුණා නම් තිබුණ හැම රූපයක්ම නිබඳුයි. දැන් එන හැම රූපයක්ම නිබඳුයි. අනාගතයට බලන්න කියලා ගියාමත් හම්බ වෙන්නේ අල්ලන්නවත් බැරි පෙනීමක් විතරක් වෙන රූපයක්. විතරයි කියන නෝන යට එනවා. ආධ්‍යාත්මික තමන් කියන පැත්තේ වේවා බාහිර වේවා යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ හැම රූපයක්ම උපාදායයි කියන නුවණ එනවා. කයට ගැටෙන පොට්ටබ්බ ධාතු විතරමයි මහ භූත නියෝජනය වෙන්නේ. රූප ගුණවල වශයෙන් ආයතන වශයෙන් ගැහුවොත් 11ක් තියෙනවා. රූපේ නියෝජනය වෙනවා ආයතන වශයෙන් 11ක. ඇහැ රූපයක් ඇහැට පෙනෙන රූපය රූපයක්. කන රූපයක් කනට ඇහෙන ශබ්දේ රූපයක්. නාසයේ ගන්ධයේ දිව රස කය පොට්ටබ්බේ හිතට දැනෙන ධම්ම රූප කියලා රූපය නියෝජනය 11ක. ඔන්න ඔය රූප ටික පිරිසිදු දැක්කොත් කාම ලෝකේ නැතකම් නැහැ. කාම වස්තු කාම භාණ්ඩ නැහැ. නේති කාම යാനി චිත්‍රානි ලෝකේ මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ මේ ලෝකේ චිත්‍ර තියෙනවා. හ්ම් දැන් ඔය පෙන්නපු ඔක්කොම රූප චිත්‍ර. ඈ චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ මේ ලෝකේ චිත්‍ර තියෙයි. මේකේ කාම යන් චිත්‍ර. මේ චිත්‍ර මේ ලෝකේ චිත්‍ර තියෙනවා ඒවා කාම නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඒ චිත්ත අරමය පුරුෂයාගේ මනස තුළ ඇති සංකල්පයයි රාගයයි දෙකටයි කාම කියලා කියන්නේ. ඔය චිත්‍ර මිනිස්සු කරගෙන පුද්ගලයෝ කරගෙන සත්තු කරගෙන තමන්ව කරගෙන ඇසුරු කරන්නේ අපේ මනසින්. අපි ඊයේ මතක් කළා චිත්‍රපටයක හෝ ටීවී එකක පෙනෙන චිත්‍ර ඔක්කොම චිත්‍ර. චිත්‍රපටියනේ චිත්‍ර වලින් ඇදිච්ච පටියක්. හරිද? චිත්‍රපටියක් ඒකේ. නමුත් මේ තේකම යන චිත්‍රන් ලෝකේ ඒ ලෝකේ චිත්‍ර ටිකක් තියෙන්නේ කාමයේ නෑ. ඒ අරඹයා සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ ඒව ද්‍රව්‍ය හැටියට පුද්ගලය හැටියට කෙනෙක් දේවල් හැටියට අපේ මනස තුල හදාගත්ත මෙන්න මේ ගොට්ටයි ගොන්නයි කාමය කියලා කියන්නේ අපේ මනසේ තියෙන කාම වස්තුව කාමය අර චිත්‍රය මත පතිත කළාම ඒක කියන වස්තු කාමය කියලා එතකොට මේ චිත්‍රයෙන් අපිට කෙනෙක් වෙනවා ඒක දැන් ටීවී එකේ තියෙන රූපෙට බලලා හදන්න පුළුවන්. සතුට වෙන්න පුළුවන්. නේ? අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇසිදිරියට ආපු චිත්‍ර රූප තිබුණා නම් ටීවී එකේ උපමාවට බඳු උපමාවෙන් තබා ගන්න ඒබඳු රූපමයි ආවේ. ඒබඳු රූප ඇතුලේ සජීවීව පුද්ගලයෙක් හිටියද? ඉන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපිට ඉබඳු රූප ඇතුලේ සජීවී පුද්ගලයෝ ඉන්නවා තියෙනවා කියන හැඟීම කවදාවත් තියෙනව නේද අපිට? ඉබඳු හැඟීමක් එක්ක තියෙන ඇලීම් බැඳීමකුත් අපේ මනසේ තියෙනව නේද? මෙන්න මේ tikai පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා කිව්වේ. මෙන්න මේ ඇලීම් බැඳීම් එක මේ රූප සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ දේවල් කාරණා වෙච්ච රූප ටිකක් තියෙනවනේ. ඒ වෙන්නේ ආදරයේ සෙනෙහස කියන ටික. අම්මා මරුණා තාත්තා මරුණා දුව පුතා මරුණා කියලා අපිට අඳන්න වැළපෙන්න පුළුවන් සම්පූර්ණ කතාවක්. සැබෑවටම ජීවත් වෙන කෙනෙක් ඇති බවට සජීවී කරන කරපු ලෝකයක් ඇති ගතියක් අපේ මනස තුල තියෙනවා. මෙන්න මේ මනස තුල තියෙන මේ පංච උපාදානස්කන්ධය කියන මෙන්න මේ ගතියටයි බුදුරජාණන්ගේ දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. ඔය දුක්ඛ සත්‍ය නැත්තම් ওই පංච උපාදානස්කන්ධ ලෝකේ. තොර උලන හොඳට තේරෙන්න ඕනේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම යම් කිසි රූප ටිකක් තිබුණා නම් ඒ හැම රූපයක්ම ටීවී එකේ තිබුණ රූප බඳු, ජලයේ පතිත වෙච්ච රූප බඳු, විත්තියේ කැඳපු චිත්‍රයක් බඳු ඌ රූප ටිකක්ම තිබුණේ. අතීතයේ තිබුණේ දැන් තියෙන්නේ අනාගතයට හම්බ වෙන්නේ ඒ බඳුම රූප. ආධ්‍යාත්මිකත් බාහිරත් ඒ බඳුම රූප. හ්ම් අන්න ඒ රූපේ ඒ ස්වභාවය ඕගොල්ලන් යම් දවසක දැක්කෝ. එදාට මේ ශරීරේ මම කියන මේ සීල නිමිති වල මගේ කියන මෙන්න මේ මානසිකය ගෙවෙනවා. තේරුණේ? බුදුජානක දේශනා කළේ එමස්මින්ච කවිඥානකේ කායේ බහිද්දාට සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය නොහොන්ති කොහොමද අන්න කොහොම දකින්න කෙනාටද අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධා වා උලාරිකං වා සුඛං වා හීනං වා පනිතං වා යන්දුරේ සම්තිකේ වා සම්බන් රූපං නේතං මම නේසෝ අමස්මින් නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤය දත්තබ්බං මෙන්න මෙහෙම ඇත්ත ඇති ඇති නෝනින් දැකෙන්නේ දැන් මේ අපි දකින්නේ අපේ ශ්‍රද්ධාව ඇති වෙන තථාගතයන් වහන්සේ කෙරෙහි සවක්ඛාතෝ භගවතා ධම්ම භාගතුන් වහන්සේ මනාවකට දේශනා කළා කියනවා කියලා අපිට මේක ඇත්තයි කියලා පේන්නේ නැහැ. ඒ ටීවී එකේ ඇත්ත ඉදිරියට ආපු රූපය අපි නිකම්ම කිව්වොත් තථාගතයන් වහන්සේගේ වචනයකින්ම ටීවී එකේ ඇත්ත ඉදිරියට ආපු රූපේ සත්‍යයක් පුද්ගලයෙක් නෙවෙයි. ඒ අරබය සත්ත්ව පුද්ගල හැඟීමක් සත්‍යංගේ පුද්ගලයන්ගේ රූප ටික තමන්ම හදාගෙන ජරා මරණ දුක් විඳින සමනෝයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කිව්වා අපිට ඒක තේරෙන බුදුරජාණන් වහන්සේ පෙන්නකොට අපිටත් තේරෙනවා ඇත්තයි ටීවී එකේ විදුලිය ඇතුලේ මිනිස්සු නැහැ සත්‍ය පුද්ගලෝ නැහැ වයර් කන්ඩෙන්සර් ට්‍රාන්සිස්ටර් වගේ කිච්චෝ ඒ කැලි ටිකක් තමයි තියෙන්නේ කියලා අපිට හොඳට පේනවා ඒ බඳු තැනක ඒ රූපේ දිහා බලන්න අනේ අර මිනිහා අර මිනිහට පිළියෙන් එන්න නේද අනේ අර ළමයට කරපු වෙනස්කම අනේ අර මිනිස්සු අහිංසකයි කිය කිය අපි සත්පුද්ගල බහින් දුක් විඳින්න පුළුවන්කම අපිට තියෙනවා ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක වෙන් කළා ඇත්තටම පිටට හම්බ වුණේ අතීතයේදී දැකපු චිත්‍රපටිවල තිබුණු රූපයකුත් දැන් දකින චිත්‍රපටිවල රූපයකුත් අනාගතයේ පෙනෙන චිත්‍රපටිවල රූපත් සමානවමයි. හැමදාම ඒ රූපවල ඇත්ත නොදන්නා කම නිසා ඒ රූපය හිතෙන් හදාගෙන හිතට අරගෙන ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් සත්‍යයක් කළා සිතින් ගන්න එකට තමයි පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනවා කියලා කියන්නේ. එතකොට පංච උපාදානස්කන්ධ ලෝකේ. පංච උපාදානස්කන්ධ ලෝකේ කියනකොට ඒකේ කියනවා ඒ පංච උපාදානස්කන්ධ ලෝකේ අම්මල තාත්තල දුවල පුතාල නෑදෑයෝ රන් රිදී බොහොම වටිනා වස්තු ගොඩ තියෙනවා. පංච උපාදානස්කන්ධ ලෝකේ. හැබැයි ආයතන ටිකේ තිබුණ ආයතන ටිකේ තිබුණේ තියෙන්නේ ශුන්‍යතාවයක් නේද එතකොට අන්න ඒ tikai සතරගතයන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මේ රූපය පිළිසිඳ නොදකින්න කම නිසායි උඹල දුක් විඳින්නේ බොරුවටනේ මානසික කෙලෙසයකට ප්‍රපංචයකට මේක තථාගතයන් වහන්සේම කිව්ව කියන තැනක නෙමෙයි අපිට තේරෙන්න ඕනේ මොනක් තියෙන කෙනෙකුට සාමාන්‍ය මට්ටමක මොනක් වෙන කෙනෙකුට මොනතරම් ඇත්තද චිත්‍රපටියක් බලන සිද්ධියේදී බලන්න අපේ පුද්ගල භාවයෙන් දුක් විඳිනවා නම් හොඳට සිහිය ඇතුව චිත්‍රපටයක හිත තියන දල්වහම එතන තියෙන ශුන්‍යතාවය ශුන්‍යතාවය කියන තැනක අපි සත්පුද්ගල භාවයෙන් දුක් විඳිනවා නම් අපි මොනතරම් මෝඩද ඒ වගේම එහෙනම් අතීතයේදී ඇස් ඉදිරියට ආපු සම්ම රූපම උපන්සුම සුගතාවයකින් නම් අපි අනේ අම්මට කොහොමද දන්නේ තාත්තට කොහොමද දන්නේ අයියා අක්කට කොහොමද දන්නේ නැත්තම් මගේ ගෙදර දැන් මොකක් වෙලාද දන්නේ කියලා හිතනකොට හිතන්න ටීවී එක දිහා බලාගෙන ඒකේ රූපෙට අඳන මිනිස්සයයි අපි මෙහෙම හිත හිත දුක් වෙන සතුට වෙන අඳන අපේ මනසයි අතර වෙනසක් නැහැ වෙනසක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ මෙන්න මේ ලෝකෙට. මනස තුල අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නෑදෑයෝ ඉන්නවා කියලා පෙනෙන ලෝකෙට. ඔය දුක්ඛ පංච උපාදානස්කන්ධ ලෝකය ඇතිවලා තියෙන්නේ ඇහැට පෙනෙන රූපයේ ඇත්ත නොදන්නා කම නිසා රස විඳ ගැනීම අනුව බලපු කම නිසායි. ටීවී එකට පතිත වෙච්ච රූපේ ඇත්ත දැක්කෙත් නෑ ඇත්ත බලන්න ඕන කමක් තිබුණෙත් නෑ. නමුත් කකුල ඇස් ඉස්සරහට දාගෙන ඉන්නවා වගේ ඒ පැත්තටම නැඹුරු වෙලා ඒ තුලම හිත අඳුරපු වැරද්දටයි මනස තුල පැත්තකට ගියාම හොඳ චිත්‍රපටි කතාවක් අපිට ඉතුරු වෙනවා නේද? ඉතුරු වෙන්නේ ඇහැට පෙනෙන රූපේ අවිද්‍යාවගේ වැස්ම දුර වෙලා තණ්හාව නැති වුණොත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ දුකෙන් මිදෙනවා. අතීතයේදීත් මට නොවුනේ නම් දැන් මට නොවේ නම් අනාගතයේදීත් මට නොවන්නේ නම් මොනතරම් සැහැල්ලුවක් තියෙද මමද නොහිටියනම් දැනුත් මම නොවේ නම් අනාගතයටත් මම නොවන්නේ නම් මම යෝධයෙකුත් නැත්තම් තිබුණෙත් නැත්තම් තියෙනවත් නෙමෙයි නම් තියෙන්නේද නැත්තම් මට දුක් විඳින්න ශේත්‍රයක් නැහැ. හ්ම්. එතකොට මේ විදිහට මේ රූපේ ඇත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇති උනේ රූපේ ඇත්ත නොදන්න අවිද්‍යාවගේ වැටීමෙන් තණ්හාවකින් යුක්ත වීම නිසායි මේ කය හටගත්තේ. නැත්තම් මෙන්න මේ පංචපදස්කන්ධ ලෝකේ හටගත්තේ. අවිද්‍යාවගේ වැස්ම දුරුවම තණ්හාව නැමැති විස දෝෂය අතහැරෙනවා. මේ පෙනෙන අරමුණට නැඹුරු වෙලා ඇවිදින්න ගතිය අතහැරෙනවා. එහෙම වුණොත් මනස තුල මේ ලෝකේ අතහැරෙනවා. ලෝක නිරෝධය වෙනවා. පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා. කියලා පෙන්නලා ප්‍රතිපදාව පෙන්න සම්මාදිට්ඨිය. ඒ නිසා රූපය ඇත්තටි හැටි දකින්න. මොකද්ද? හැම රූපයක්ම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මහභූත සහ උපාදාය රූපයි කියලා දකින්න කියලා පෙන්නනවා. සම්මාදිට්ඨිය. ඔන්න සම්මාදිට්ඨිය දෙමින්ම රූපයේ ඇත්ත ඇති හැටි රූපේ දැකලා අවසන් වෙනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය මහ භූත සහ උපාදාය රූපයි කියලා පිළිසිඳ දැකපු දවසට කාමයෙන් සම්පූර්ණ ඈතර වෙනවා කාම භවයෙන් මිදෙනවා රූපේ පිළිසිඳ දැක්ක වෙනවා නමුත් අපි ඕක ඇහුවට අපිට බෑ බරයි බලන්නේ බර වැඩි තව කිව්වට ඕක කොච්චර කිව්වත් මහ භූත සහ උපාදාය රූපයක්මයි තින්නේ තියෙන්නේ එන්නේ කිව්වට ජෙලි පිටිම යන්න වෙන්නේ ඒ නිසා රූපේ පිරිසිඳ දකින්ද රූපේ පිරිසිඳ දකින්ද උපකාරක ධර්මයක් හැටියට ප්‍රාථමික කොටසක් හැටියට ගන්නවා මොකද්ද කායගත සතිය. කායගත සතිය කියලා කියන්නේ ඒ ලොකු මේ රූපයේ පිරිසිදු දකින්ද යන ලොකු දර්ශනයක්කට මුල් වෙන මං කියේ භ්‍රමචර්යාව සහ ආදි භ්‍රමචර්යය කියලා කොටස් දෙකකට බෙදෙනවා කියලා සියලුම රූප මහ භූත සහ උපාදාය රූපයි කියලා දැක්කෝ දකින මට්ටම භ්‍රමචර්යාව ආර්ය ශ්‍රාන්ති මාර්ගයේ පිළිසිදුවම වෙනවා නමුත් තාම ඒකට බැයි නම් එයා ආදි භ්‍රමචර්යයක භ්‍රමචර්යාවට මුල් වෙනකොට බලන්න වෙනවා අපි උපමාවක් කිව්වොත් අද අපි කරන්න කොහොමද කියලා දන්නවද? ටීවී එකේ පෙනෙන රූප පෙනෙනකොට ඒ රූප ඇතුලේ මිනිසුන්ගේ මේ රූපය ඇතුලේ තියෙන කෙස් ලොම් නියදත් හම්මස්නහර ඈ වකුගඩු හදවත ආත්මාව දලඟු මේ වගේ කොටස් ටිකකින් නේද ඇදලා තියෙන්නේ කියලා ටීවී එකේ තියෙන රූප දිහා අපි බැලුවොත් හරිද? වැරදි. නමුත් වෙන ක්‍රමයක් නැහැ. අද අපි බලන මේ රූපේ විදර්ශනා කරන කායගත සතිය මට්ටම පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ওই බලන එක තුල තව අවිද්‍යාවේ දැක්ම තියෙනවා ටිකක්. තේරුණාද? පිරිසිදුම තාම අපි රූපේ දකින්නේ නැහැ. දැන් ඇත්තටම ටීවී එකේ පෙනෙන රූපය ඇතුලේ කොන් කොටස් බලන්න යමක් තියෙනවද? මේ වර්ණ සතහනක් කියන දැක්ම විතරම නිතර වෙන්න ඕනේ නේ. ඒ වගේ මේ රූපේ තාම අවිද්‍යාව ඇතුලේ අපි පුරු වෙනවා මේ අවිද්‍යාව එච්චරට බරයි එච්චරට බලයි. ඒක අඩු කරගෙන රූපේ ඇත්ත පෙනෙන මට්ටමට ගන්නයි මේ කායගත සතියින් ඒක ඒකට පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ. මේකට පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ. මොකද මේ ටීවී එකේ පෙනෙන රූප වගේම රූප ටිකක් මේ තියෙන්නේ. වර්ණ සතහන මහ භූත ටික ඇතුළු කරගෙන පවතින වර්ණ සතහන කියන නුවණ එළඹ සිටිය පුද්ගලයේ කෙනෙක් හැටියට මේ පැත්තට අපි ඉතිං කිං කිලින් කරන්නේම නැහැ. නමුත් ඒ දැක්ම ගන්න අපිට තාම බෑ තාම අපි දක්ෂ නැහැ. අනුගුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛානුගුබ්බ ප්‍රතිපදා. ඒ වගේ මේ ප්‍රතිපදාව අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්වයෙන් ඉක්මන්නේ අනුපූර්වයෙන් තමයි නැඹුරු වෙලා තියෙන්නේ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික තමයි කෙලස් කෙරෙන්නේ. ඒ නිසා මෙන්න මෙබඳු දර්ශනයක් දැකලා රූපේ පිරිසිඳ දැකපු දවසටයි පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්නේ. මරණයෙන් පස්සේ නෙමෙයි. එයා දන්නවා රූපේ පිරිසිඳ නොදකින තා තණ්හාව නැති වෙන්නේ තණ්හාව නැති නොවන තාක් පංච උපාදානස්කන්ධ ලෝකේ පවතිනවා. රූපේ ඇත්ත දැකපු දවසට තණ්හාව නැති වෙනවා තණ්හාව නැති වුණොත් පංච උපාදානස්කන්ධ ලෝකේ මිදෙනවා. මට අඬන්න වැළපෙන්න දුක් විඳින්න සිහි කරන්න නෑදෑයෝ ඉතුරු වෙන්නේ මට නැති වෙන්න විනාශ වෙන්න වටිනා ද්‍රව්‍ය ඉතුරු වෙන්නේ ද්‍රව්‍ය වටිනා ද්‍රව්‍ය දිනව මම තණ්හා නොකර ඉන්නව නෙමෙයි. එහෙම ද්‍රව්‍යම නැහැ. ඈ තණ්හා කරන සමුනුත් දැන් අපිට බොහෝ වෙලාවට හිතෙන්නේ වස්තු තියෙයි තණ්හා නොකර ඉන්න ඕනේ කියලානේ නේද? නමුත් චිත්‍රයේ ඇතුළේ වටිනා වස්තු තියෙනවද? එහෙනම් ඇස් ඉදිරි පිටට ඇහෙන් දැකපු යම් රූප තිබුණා නම් හැම රූපයක්ම සමානෝමයි චිත්‍රවලට. එහෙනම් වස්තු දැකලා තියෙනවද? දැකලා තියෙනවද අපි? මිනිස්සු දැකලා තියෙනවද? නමුත් ප්‍රපංච මනසට අවිද්‍යාවෙන් වැසුණු මනසකට අපිට වටිනා වස්තු පුද්ගලයෝ ඉන්නවා තිබුණා තියෙනවා කියන තැනකින් තමයි තේරෙන්නේ. ඒක තමයි ලෝකේ. ඒ හින්දා මේ ගනුදෙනුව තියෙන්නේ. ඒ හිඳයි ගහ ගන්නවා මරා ගන්නවා කපා ගන්නවා කොටා ගන්නවා රත්තරන් හොරකම් කරනවා මුදල් හොරකම් කරනවා රිදී හොරකම් කරනවා කේ කියන්නේ සතර මහා ධාතුවට හොරකන්නේ හ්ම් සතර මහා ධාතුවේ මේ හොරකන්නේ ඔක්කොම Tamange මනසේ තියෙන මේ තණ්හා නැමැති ඡායාවට රැවටිලා අන්න ඒ ටික ගෙවා ගන්නයි රූපයට දකින්නේ රූපය ඇත්ත බලන තැනට දක්ෂී කරගන්න ඒ කායගත සතිය වරන් මේක කිනා කිනාටම මිසක කරන්න දෙන්නේ මේකේ වැරද්ද හදාගත්තේ තම තමන්ම නම් තමන්ගේම ඇති විවිධතාවු අනාත්ම රූපේට රූපේ ඇත්ත නොදන්නා කම නිසා තමන්ම නම් ලෝකේ හදාගත්තේ මේක ලියා ගන්න වෙන්නේ තමන් තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් කියලා සත්පුරුෂයෙක් කියලා අපිට පෙන්වුවා මේ නිෂ්කාරණේ බොරුවකට කියන තියෙන දුකකට දුක් විඳට කමක් නැහැ. ඇත්තටම කෙනෙක් ඉන්නවනම් ඉන්න කෙනා ලෙඩ වෙච්ච මහලු වෙච්ච මැරිච්ච නිසා දුකක් විඳනනම් ඒක කමන්නේ තව. නැති තැනට ප්‍රපංච ටිකකින් දුක් විඳින එකයි තණ්හාව නිසා මේ දුක එන්නේ. ත්‍රිස්තික නිසා විඳින මේ දුකක් තියෙන්නේ. තණ්හාව නැතිනම් මේ දුක නැති වෙනවා. කියලා පෙන්නලා ඒ ත්‍රිස්තික නැති වෙන්නේ තණ්හාව නැතිනම් සම්මාදිට්ඨිය මෙන්න මේ ඇත්ත දකින්ද කියලා පෙන්නනවා. එතකොට රූපය ඇත්ත වේදනාවට තියෙන අපි රූපය ගැන විතරක් කතා කරන්නේ මේ කායගත සතියේ ඉඳ හදා ගන්න මේ හැම වාරයකටම මම මතක් කරන්නේ මොන හරි දෙයක් අපි කරද්දි කරන්නේ ඇයි කියන දැනුම අවබෝධය අවශ්‍යමයි. අපි මේ කායගත සතිය වඩන්නේ මේ තරම් උත්සාහවත් විය යුත්තේ. මේ තරම් වීර්යවත් විය යුත්තේ. මේ තරම් දහිරේ ජන්ම යෙදිය යුත්තේ මොකක් නිසාද කියන අර්ථය අපිට තේරලා තියෙන්න ඕනේ. නිෂ්පල එකක් බලනගෙන නෙමෙයි. මෙහෙම යනකොට නිවන් දකින්න කියන එකකින් නෙමෙයි. කායගත සතිය වඩන්නේ මොකටද? හොඳට තේරෙනවා හොඳට දන්නවා මේ විදිහට කය කෙරෙහි හිත යොමු කරගෙන කයේ ඇත්ත බලන්න බලන්න බලන්න බලන්න අවිද්‍යාවේ රළු මට්ටම ගෙවෙනවා. තණ්හාවේ රළු මට්ටම ගෙවෙනවා. අවිද්‍යාවේ රළු මට්ටම තණ්හාවේ රළු මට්ටම ගෙවෙනකොට හැම රූපයක්ම මහ භූතයි උපාදාය රූපයි කියන එක පේනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ටම කිසිදු සැකයක් නැතුව ඇස් ඉදිරි පිටතම හිතලා නෙමෙයි මෙනෙහි කිරීමකින් තොරව පේනන රූපේ චිත්‍රයක්මයි කියන තෝම කෙනෙක් පුද්ගලයෙක් හැටියට ගහන්න හෝ බයින්න හෝ ඒ අනුව හිතන්න කියන්න කරන්න යනවද? යන්නේ නැහැ. ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ, දෙහිමක් අවශ්‍ය නැහැ. ඔගොල්ලෝ සතිපට්ඨානය වැඩුවොත් මේ රූපයන්ගේ සැබෑ ස්වභාවය පේනවාමයි. ඕනම එකක් කියන්න. පුළුවන් නම් සත්පුද්ගල භාවයේ හිතට දැනෙන්නේ නැති විදිහට ටීවී එකක රූප බලන්න. එහෙම බලන්න පුළුවන් නම් ඔයගලන්ට මේ රූප ටිකක් බැහැ. මේ රූපවල තේමට උතෙන්නේ. දැන් හොඳට පේනවනේ ටීවී එකේ තියෙන රූපේ කෙනෙක් නෙමෙයි කියලා. නමුත් කෙනෙක් ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි. කෙනෙක් පුද්ගලයෙක් හැටියට Tamanට තේරෙන්නේ පෙනෙන්නේ නැතුව රූපේ පෞත්‍රයේ සැබෑම ස්වභාවය. මේ චිත්‍රය කියන එක දකින්න පුළුවන් විදිහේ මට්ටමක් හදාගන්න හදාගෙන ටීවී එකක් ගාවට බලන්න ඕගලන්ට බලන්න කතාවක් නැති චිත්‍රපටියක් නැහැ ඒකට. ඒක පුද්ගලය පෙනෙන්නේ නැත්තම් මේ ඇහැට පෙනෙන එකේ පෙනෙන්නේ නැහැ. මේ ඇහැට පෙනෙන එකේ පුද්ගලය පෙනෙන තා චිත්‍රපටයේ උගලන්ට කෙනෙක් පෙනෙනවා. එතකොට මේ කායගත සතිය වඩන්නේ කොයි කොයිතරම් දක්වාද මොකටද රූපේ පිළිසිඳ දකින්නේ. ඇයි රූපේ පිළිසිඳ දකින්නේ? මොකටද රූපේ පිළිසිඳ දකින්නේ? රූපේ පිළිසිඳ නොදැකීම නිසා යම් භූතය ආරම්භය තණ්හාවක් තණ්හාවෙන් හැසිරලා පංච උපාදානස්කන්ධ දුකක් හැදුනා නම් මේ රූපයේ පිළිසින් දැකපු දවසට තණ්හාව නැති වෙලා මේ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා කියන නුවණ කියනවා දන්නවා. ඒ කියන්නේ හොඳටම තේරෙනවා එයාට පෙනෙන රූප ඔක්කොම මෙහෙම පෙවුනොත් නෑ දැකන් නෑ නෑම රූපෙක. පිටිනවද නේද ඒක? පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා කියන එක එයාට මේ දර්ශනයෙන්ම පේනවා. ඒ කියන්නේ ටීවී එකේ පෙනෙන රූප වගේ ඔක්කොම රූප ටික පෙවුණු. අතීතයේදීත් නෑ යෝනි කියන්නේ නෙමෙයි, දැන් ඉන්නවත් නෙමෙයි අනාගතයේදීත් ඉන්නේද නෑ. මමද හිතියා නෙමෙයි, ඉන්නවත් නෙමෙයි, ඉන්නේද නෑ. කියන ටික එළඹ සිටිනවා. ඒ නිසා මේ ජරා මරණ දුකෙන් මිදෙන්න ධර්ම උත්සාහය. තාතකින් ගත්තු අජරාමර බව. අජර කියලා කියන්නේ ජරාවක් නෑ අමර කියලා කියන්නේ මරණයක් නෑ. ජරා මරණ තියෙන්නේ සත්ව පුද්ගල ආත්මීය වූ දේවල් වල. ජරා මරණ තියෙන්නේ රන් රිදී මුතු මණිකාදී වස්තු වල. ද්‍රව්‍ය කාරණා වස්තු පුද්ගල දේවල් වල තමයි ජරා මරණ තියෙන්නේ. සත්ත්ව පුද්ගලයන්ගේ ජරා මරණ තියෙන සත්ත්ව පුද්ගලයෝ ඉන්න නිසායි. එතකොට රූපයේ පිරිසිඳ දැකපු දවසට තණ්හාව නැහැ. අම්මට තාත්තා අයියා කනෙන් දමාමා තමන් ගැන තියෙන තණ්හාව නැහැ. ඒ රූපේ ප්‍රේෂණ දැක්කා. තණ්හාව නැති වුණාම මොකද වෙන්නේ? පංචපාදස්කන්ධ දුක දුක් වෙනවා කියලා දන්නවා. ඒ නිසා රූපේ ප්‍රේෂණ දකින්නයි මේ සතිපත්තන කායගත සතිය වඩන්නේ කියලා දැනුම එනවා. අරගෙන එක තැන සිද්ධගෙන ඉන්නකොට අපි අදවල් මතක් කළා වගේ සති නිමිති හිත තබාගෙන සීයෙන් ආස්වාස කරනවා සීයෙන් ප්‍රස්වාස කරනවා හිත කොහටවත් යන්න දෙන්නේ නැහැ කියලා හිත දෙවි කරගන්නවා ඒ ධන්නව නැතිකකින් හිත අහකට යනවා ගියාම ආයෙත් මතක් කරලා ගන්නවා අරගෙන පිටතට වඩා හිතේ උද්‍යෝගමත්කම වීර්යවන්තකම හිත වැඩි කරගැනීමකට නෑ හිත දැන් නම් යන්න දෙන්නේම නෑ කියලා හොඳවදි බවක් ඇති කරගන්නවා ඇති කරගෙන සති නිමෙත් හිත තියාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාස ගන්නවා එහෙම කළත් ඒ දැඩි බව වීර්ය ඉනින් ගන්නෙම නැතුව ටික ටික ටික ටික අඩු වෙලා ආයෙත් හිතකට යනවා ඊට පස්සේ ආපහු හිත දැඩි කර ගන්නවා. මේ වගේ හිත අහකට යනවා, අහකට යනවා, මොහොම මොහොම ඕක තමයි අභ්‍යාස කරනවා. පුරුදු කරනවා. වඩනවා කියලා කියන්නේ. සති නිමිත්තේ හිත තමුකු ගමම හිත එහෙමම නතර වෙලා දුවන්නවත් නැතුව ඉන්නවනම් වඩන්න දෙයක් නැහැ. භාවනාව කියලා අමුතින් කරන්න දෙයක් නැහැ. ඉතින් හිත තියනවා නියම. නමුත් එහෙම බැරි නිසා නොපවතින නිසා අපිට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ විදිහට හිතේ හිතේ හිතේ හිතේ කතා කරන මේ ගතිය ටික ටික අඩු වෙන්න අඩු වෙන්න සති නිමිත්ත හිත බැඳිලා අස්සසපස්වාසයත් එක්ක සිහි නුවණ තියෙන ගතිය වැඩි වෙනවා. ඒ ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න එක එක දේවල් හිතෙන ගතිය අඩු වෙනවා. මේ විදිහට එක තැනක ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය වඩනවා ඊට පස්සේ ඊට අමතරව එතනින් නැගිටිනකොටම කය පැත්තට සබාගෙන නැගිටිනවා කියන එකට දැනුම් සහිතව සිහිය ඇතුවම නැගිටිනවා බාහිර කෙනෙක් ගැන හිත හිතා නැගිටින්නේ නැහැ. බාහිර දෙයක් කරන්න ඕනේ කියන කමින් නැගිටින්නේ නැහැ. යමක් කරන්න ඕනේ කියන අදහස තිබුණත් අදහස ඇතුව නැගිටිනකොට නැගිටිනවව දන්නවා. දැනුම් සහිතව බාහිර දේවල් එක ගනුදෙනු කරන්නේ ආධ්‍යාත්මික පැත්තේ හිත තබාගෙනමයි. තමන් රක්ෂිත ස්ථානයක ඉඳගෙනමයි. අපි ගැඹුරු ලිංගකට ප්‍රපාතයකට ඉබෙනවා නම් ඉබිලා බලන්නේ කඹයක් හරි අල්ලගෙන ගහක් හරි අල්ලගෙන එහෙමත් තමන් වැටෙන්නේ නැති වෙන්න මේ පැත්තෙන් හොඳට රැකවරණය තබාගෙනයි ප්‍රපාතයට එදෙන්නේ නේ ඒ වගේ ඇහැ ප්‍රපාතයක් රූපය ප්‍රපාතයක් ජාති ජරා මරණ සංඛ්‍යාත චර ජාති ජරා මරණ සංඛ්‍යාත දුකට පමුණවන ප්‍රපාතයක් ඇහැ ප්‍රපාතයක් ඕකේ කන ප්‍රපාතයක් ශබ්දේ ප්‍රපාතයක් ඔබ වැටෙන්නේ ජාති ජරා මරණමති වලට ඒ නිසා ආධ්‍යාත්මික පැත්තේ හොඳට සිහිය තබා ගන්න. නුවණ තබාගෙන ඒ පැත්තට එළමෙන්න. එහෙම වුණොත් ඔබ වැටෙන්නේ නැහැ ප්‍රපාතයට. ඒ ලෝකේ ඇත්ත වෙන්නේ නැහැ. ඒ නිසා ඉඳගෙන භාවනා කරලා නැගිටිනකොට නැගිටින බවට සිහියයි යනකොට යන බවට සිහියයි හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බවට සිහියයි ඉඳ ගන්නකොට ඉඳ ගන්න බවට සිහියයි හැම වෙලාවෙම හතර ඉරියව්ව හතර ඉරියව්ව ගැන දැනුම් පහදතු කරන්න. ඒ කියන්නේ වැඩි කාලයක් ඔබ ඔබ තුල ඉන්නවා. වැඩි කාලයක් ඔබ කායගත පිනිනවා කියන එකට නිදසුනක් ඒ. ඒක බැරි හින්දා තමයි පුරුදු වෙන්නේ අපි. ඒ හින්දායි මේක පුරුදු කරන්න කියලා කියන්නේ. අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ජීවිතේ අනන්ත ජාති සංසාරේ බාහිරයේ දිහා බලාගෙනම හිතින් කියින් කියින් කරන්නේ. නමුත් කොච්චර මන ඇහුවත් හරියන්නේ නැහැ. මේක අභ්‍යාසකට යුතුමයි. තමයි. පුරුදු විය යුතුමයි ලෝකේ ජීවත් වෙන්න ලෝකයට පතිත නොවි. හ්ම්? ඒ නිසා කුමන ඉරියව්වක් ප්‍රවත්වොත් ඉරියව් පැත්තට සිහියයි. යම් කිසි වැඩ කටයුත්තක් කරනකොට කරන කරන දේට සිහියයි. කුමන ආකාරයෙන් සිහියද? මේ කය ආහාරයෙන් ඇතුණු මේ සතර මහා ධාතු රූපය එක්කයි ගනුදෙනු කරන්නේ කියන එකට සිහියයි. ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් 32 කික්කයි ගනුදෙනු කරන්නේ කියන එකට 100යි. ඒ විදිහට මේ කය කුණුපු වශයෙන් හෝ බලන්න. ධාතු වශයෙන් හෝ බලන්න. නවසීලිතිකයේ වශයෙන් හෝ බලන්න. ඒ කියන්නේ අනේ මේ රූපය විඥානේ නිරුද්ධ වුණොත් ඉතින් ඉඳන් නිල්ලලා පුපුරලා ඕජාව කරන තත්ත්වයට පත් වෙන රූපයක් නේද මේ කියන එකට සිහියයි ඒ වගේ නව ජීවිතකයෙන් පාඩම් කරගන්න ඈ පාඩම් කරගෙන ඒ හැම ගතියක්ම මේ ශරීරෙට ආදේශ කරන තාම මේ තත්ත්වයට පත් නොවුණු මේ කය මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන් එකක් නේද මේ කියලා. කොහොම බලන්න බලන්න මේ කය මම මම මම කියලා ඇසුරු කරපු ගතිය ගෙවෙනවා අඩු වෙනවා. මගේ මගේ තව සත්‍ය පුද්ගලයෝ කියලා ඇසුරු කරපු ගතිය ගෙවෙනවා. ඒ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ඔයගලන්ට මේ භූතයේ සැබෑ ස්වභාවය ටික ටික පේනවා. ටික ටික මොනතරම් ඇත්තද මේක කියලා පේන්නේ. රූපය හොඳටම පිළිසිඳ දැකපු දවසට ඕගොල්ලොම කියන වචනයක් තමයි අපි උදේවස වන්දනා කරන්නේ මොකද සුවක්ඛාතෝ භගවතා ධම්ම භාගතුන් වහන්සේ මේ ධර්මය මනාවකට දේශනා කළා තියෙනවා නේද මොන තරම් ඇත්තද කියන එක පෙනෙන්න ඕනේ ඕගොල්ලෝ රූපේ දැකපු දවසට ඒක තමයි නින්න එදාට තමයි ධර්මයේ ගුණ ඕගලන්ට දැනෙන්නේ සංදිච්චිකයි අකාලිකයි මෙහෙන්න මෙහෙ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට ඕගොල්ලෝ කියනවා බය නැතුව. ඇත්ත ඉදිරි පිටට මිනිස්සුන්ගේ පුද්ගලයන්ගේ සත්‍යයන්ගේ රූප ආවේ නැහැ එන්නේ නැහැ ආවනම් එන්නේ මෙන්න මෙබඳු දෙයකුයි කියලා ඕගොල්ලෝ ඕගොල්ලන්ට පේන දේ ඕගොල්ලෝ කියනවා ඒකට. ඒ නිසා උන් ඔය වගේ අර්ථයක් සඳහායි අපි භාවනා කරන්නේ කියන ටික තේරුම් ගන්න තේරුම් අරගෙන දැන් හැමදෙනාම අර වගේ භාවනා කරන්න මෙතන හරි තැන් තැන් වලට හරි ගිහිල්ලා ඉඳගැනීමේ සම්මන්නේ අර මම කිව්වා වගේ සති නිමිති හිත තබාගෙන හිත දුවන්න මොකද 100න්ම ආනාපාන සතිය වඩනවා ආපෝ හිත හකට ගියොත් ආපෝ ගන්නවා ආපෝ 100න්ම ආනාපාන සතිය වඩන මේ වගේ ටිකක් කළා භාවනා කරන්න පුළුවන්කම තිබුණා හිතාමතාම නැගිටින්න. සති නිමිති හිත තබාගෙන කය කෙරෙහි සිහියෙන් කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපී සෙලවීම නේද මේ. මේ සතර මහා ධාතු කය දැන් මේ විදිහට නේද මේ පවතින්නේ. මේ සතර මහා ධාතු කය දැන් මේ චේතනාවෙන් පිළියෙල වෙලා නේද මේ තියෙන්නේ. කියන ආකාරයේ යෝනිසෝ මනසිකාරයෙන් කුමන හෝ කෙලෙස් ගෙවෙන මානසිකාරයකින් සක්මන් කරන්න ටිකක්. ඉස්සරහට සතිනෙ මේ ටික තබා ගන්න ඉස්සරහට යන්නා බොහෝ වෙන්න මේ විදිහට විනාඩි 15ක් විතර සක්මන් කළා ආපහුටල. ඉඳගෙන ආයත ආනාපානසතිය වඩනවා. ඒ වෙලාවේදී විදර්ශනා කරනකොට යන්න ඕනේ. ආනාපාන සතියට අමතරව හිතක් වගේ දැනෙනවා නම් ආනාපාන සතිය පොඩ්ඩක් අතහැරලා මේ කයි කුණුප කොටස් වශයෙන් ධාතු වශයෙන් ඉඳගෙන ඉන්නකොට බැලුවට කමන්නේ. එහෙම හෝ ආනාපාන සතිය හෝ වඩනවා නැගිටිට පස්සේ සති නිමිතියට අතරින්න ආනාපාන සතිය අහු වෙන්නේ සති නිමිතියට තබාගෙන කයි අනාත්ම ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු කයේ පැවැත්ම සීනුවණින් සක්මන් කරනවා. මේ කය මම කියන හැඟීම කයට බැහැලෙන්නේ නැති වෙන විදිහට. මම ඇවිදිනවා මම සක්මන් කරනවා මම යනවා එනවා කියන හැඟීම ගෙවෙන විදිහට. දැන් සක්මන් කරනවා. කොයි විදිහට ඉඳගනිමින් සක්මන් ඉඳගනිමින් සක්මනමේ භාවනා කටයුතුයි